අයි ගෞරවනීය මෑණිවරුන්ගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් සම්ප්‍රීපදනම මුල් කරගත්ත භාවනා වරුවක් නැත්නම් භාවනා දවසක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ශිරු දිනාදීම දැන ගැනීම සඳහා අපි කාලය ගැන පොඩ්ඩක් මතක් කිරීමක් කළොත් අපි විනාඩි ස්වල්පයක් ගන්නවා පිටිච ආජීවර්තන සීලය සමාදන් කරනවා ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ පැයක පමණ පරයන්ක භාවනාවක්. ඒ පරයන්ක භාවනාවට පොඩි මෙහෙවීමක් කරනවා. අලුතෙන් ඉස්ලාම් වගේ එන බිල්ද ගැන සලකලා ඒ සම්බන්ධයෙන් මම කැමති ඉරිෂෙන් දැනගන්න අදීශ ඉස්ලාම් වතාවට ඇවිල්ලා භාවනා මූලික උපදේශ බලාපොරොත්තු වෙන කී දෙනෙක් අද සභාවේ ඉන්නවද කියලා. නයි අපි ඒ ආයෙ මේ පොඩි හේවීමක් කරලා ඊට පස්සේ අපි පරියන්ඛයක් කරන්න බලාපොරොත්තු වෙන පැයක පමණ. ඒ පැයකට පස්සේ අපි මේ ආසනෙම ධර්ම දේශනාවකටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන දේවල්ුවේ වැඩසටහන යටතේ. එතකොට ඒ විදිහට පරියන්ඛකින් සාධාරණ දේශනාවකින් උදේවරු වැඩසටහන සමාප්ත වෙනවා. සමහර විටක කාලයේ හැටියට ඒ ධර්ම දේශනාව පස්සේ විනාඩි 10ක් 15ක් විතර කාලය ලැබෙනවා. ධර්ම දේශනාවට අදාළ යම් ප්‍රශ්න ප්‍රකාශන පිරිසිදු කර ගැනීම කරගන්න අවශ්‍ය වෙනවා. එතන ඉඳලා 12මාර වෙනකන් කාලය අවිජුත් ඇත්තන්ගේ දානේ සඳහා ගත වෙනවා. අනිත් දී පිරිසගේ උපාසක උපාසිකාත්න්ගේ ගිලම්පසකට දා කිති සක්මන් වැඩ පිළිවෙල ඉඳසලසන. අපි 12මාරක සවස් වර්ගයේ සතිವಾರේ පටන් ගන්නවා පැයක වැඩ පිළිවෙල. ඒකදී අපි ප්‍රධාන වශයෙන්ම ධර්ම සාකච්ඡාවකට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකටයි බලාපොරොත්තු වෙන්නේ. මේ තමයි අපි වෙනද කරන වැඩ පිළිවෙල මේ මතක් කරේ ශිර දිනාගේම දැනගැනීම සඳහා. ඉතින් මේ මතක් කිරීමෙන් පස්සේ ආ පිරිස ආජීවට්ටමක සීලේ පිළිපදින්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ආජීවට්ටමක සීලේ සමාදන් වෙන කැමති සියලුම පින්වතුන් নমස්කාරය කියනවා. සරං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි දෙතියම්පි සංඝාන් සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු විචාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසා වාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පත්ලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණීන රත්නින්නා ජීවමත්තමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි අපි මෙතනකටම පැයක පමණ පරියන්කයකට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මේ සඳහා ආධුනික වෙන නැත්නම් මුල් උපදේශ බලාපොරොත්තු නැත්නම් ඒ අත්ංගන කලකලා විනාඩි කිහිපයක මෙහෙවීමක් කරවන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒක දැනට බලාපොරොත්තු වෙනකන්ද මතක් කිරීමක් වෙයි ඉතින් අපි ශීලව දෙනවා පැයක් පමණ වෙලා වාඩි වෙන්න පුළුවන් නැත්නම් වාඩි වෙලා ඉන්න පුළුවන් විදියට ආසනය සකස් කරගන්නවා. සිංහලෙන් කියනවා නම් හරි පරිදි ගැහෙනවා. මේ විදියට අපි ආසන සකස් කරගන්නකොට භාවනා කරනකොට බොහෝ විට සර්වචනාසික රූපයක් ඉචරණය තියා ගන්නවා ආදර්ශයක් විදියට. එතනදී සර්වචනාංශේ තමගේ කයත් එක්ක කායන පස්සනාවේ ගත කරන ඉරියව්ව බෞද්ධයන් අතර විතරක් නෙවෙයි ලෝකවාසීන් අතර ප්‍රසිද්ධයි ඉතින් ඒක තමයි අපි ආදර්ශ කරගන්නේ. නමුත් සියලුම උපාසක උපාසිකාවන්ට මේ විදිහට වාඩි වෙන්න අමාරු ඇති. කමක් නැහැ. තම පුරුදු පරිදි භාවනා පොට්ටයක් හෝ භාවනා ආසනයක වාඩි වෙන කමන්නේ. මතක තියාගන්න තමන්ගේ උඩුකය නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස කිරීමට ගන්න ප්‍රදේශය ඍජුව තබා ගන්න. ඍජුව තබාගෙන තමන් වාඩි වෙලා ඉන්න ආසනයේ පහසු වෙන්න මේ ආසනයේ පහසුව උපමාන දෙකක් විදිහට විස්තර කරන්න පුළුවන්. ඒ දෙකට යන්න ඉස්සර වෙලා අපි ඒ එකල සාර්ථක කියලා බලන්න ඉස්සර මුරුදු විදිහට ඇස් දෙක වහගෙන හිතට ආරාධනා කරන්න ගෙතෙන්නේ කියලා. හිතට කියන්න ඉන්න කයට හිතේ දෙන්නේ කියලා. ඉතියවට හිත යොදන්නේ කියලා. ඒකට බලන්න ඉතින් හිතට කියන්න බලන්න කියලා පරීක්ෂා කරලා මේ ඉඳගෙන ඉන්න කය සමබරද කියලා. වම් පැත්තයි දකුණු පැත්තයි සමබර නැත්නම් ඒක සකස් කරලා දෙන්න. ඒක මාස්පිටු හෝ අතපය දඬු වෙලා දැඩි වෙලා තියෙනවා ආසතිගත වෙලා තියෙනවා තවන් පුතා හැරලා දීච්ඡ ස්වරූපේ පවත් ගන්න. සහැල්ලු වෙන්න. ඉතින් මේ ඇඟ සමබර කරන්නාත් මේ සැහැල්ලු බව ඇතිකරන අපි දැනුව ලබා ගන්නේ ශරීරයෙන්මයි. ශරීරය දන්නවා ඉතින්. ඒ විදිහට තමන්ගේ ශරීරයේ සම්බර කිරීම සහ සැහැල්ලු කිරීම පිළිබඳව පොඩි ළමයෙකුට කියලා වෙනම කියලා දෙන්න වචනයක්. නැද වයසේ කියලා වෙනම කියලා දෙන්න වචනයක්. වයසකට කියලා දෙයක් නැහැ. කාටවත් තමන්ගේ කාය වල පිළිබඳ තියෙන දැනුම සමාහසේ සමෝෂේ තමයි මේ ස්වභාවය පිළිලා තියෙන්නේ. ඒක මේ ස්ත්‍රීන්ට වෙනස් එකක් පුරුෂයන්ට වෙනස් එකක් කියලා නැහැ. පැවිද්දන්ට වෙනස් එකක්, ඊයන්ට වෙනස් එකක් කියලා නැහැ. ඒ නිසා ඒකට විශේෂ විදේශ විශේෂඥ අවශ්‍ය නැහැ. ඉඳගෙන වාඩි ලබනවම සමබරව නිහිත ස්වරූපයෙන් සහැල්ලුවට ඉන්නවා කියලා. ඒක ඇත්තට ඒ සඳහාත් අපි මෙහෙවන්නේ හිතමයි. හිත තමයි මේක පරීක්ෂා කරන්නේ, කය තමයි ඒ ශාන්තිය ඇති කරගන්නේ. ඊට පස්සේ ඒ හිතට මේ ඇති කරගත්ත සෑහලුවට හිතවලන් කියන්නේ. ඇති කරගත්ත මේ සුවසේ වාඩිලා ඉන්න ඉරියව්වට වර්තමාන මොහොතට තමන්ගේ කායයට හිතේදීම තමයි භාවනාව කියලා කියන්නේ. ඉතින් ඒක අලුතින් ගන්න දෙයක් නෙවෙයි, දන්න දෙයක්. සීලයට බහා තබලා සිල්වත් පිළිසකට ඇවිල්ලා සුදුසු පරිසරයක් සකස් කරගෙන සමනුත් සීලයක පිළිතලා දෝතිම බාර අරගෙන වර්තමාන මොහොතේ අපි ජීවත් වෙනකොට ඒක විශේෂ ආගමික ආධ්‍යාත්මික ගැඹුරක් තියෙනවා. ඒකට අපි කොච්චර ගරු කරනවද කියනවනම් භාවනා ලෝකය කොච්චර ගරු කරනවද කියනවනම් අපේ සියලුම ශක්තියින් සියලු ශ්‍රද්ධාව සියලු වීර්යය සියලු ඥාන සියලු සීමේ ශක්තිය අපි යොදවන්න ඕනේ මේ උපයා ගන්නාලද මේ සමබර සැහැල්ලු දීච්ච වර්තමාන මොහොත දිකට පවත්තා. ඒ සඳහා අත්‍යවශ්‍යයි බාහිර පරිසරය. බාහිර පරිසරයේ දීජනකන බාහිර දනසේ පරිසරයේ කටුකන කටුසරණ හිත නිවසේ නිවස්නියට කැමති නෑ බාහිරට දුවන. ඒ නිසා බාහිර පරිසරයේ ආධ්‍යාත්මික ආලෝක පරිසරයක් හදාගන්න. දෙක ඉන්න ඉරියව්ව ඉන්දුවිත පාසුකම නැත්තම් හිත නිතරම උලක් උඩේ හිටියා වගේ කටකෝලක ඉන්නවා වගේ නිසා පුළුවන් තරම් ඉදුගුතු පාසුකම් දෙන්නවා. මේ විදිහට පරිසර බාහිර පරිසරයේ සාප්‍යන්තර පරිසර සකස් කර ගැනීම සර්වචනාංශය අත නෑර දේශනා කළා කියනවා. මේ වගේ පරියන්කයක සාර්ථකත්වයට උපදෙස් දෙනකොට. සර්වචනද උපදෙස් දෙනවා විතරයි මේක තමන්ගේ ඥාණයෙන් සකස් කරගන්න. එහෙම සකස් කරගත්තට පස්සේ තමයි අපිට ආරාධනා කරන්න පුළුවන් හිතට දැන් අපිට දෙන්න පුළුවන් උපරිම සක්පාය ගන්න සවසලා තියෙනවා අනුග්‍රහය කරලා තියෙනවා උපසත්කාරය කරලා තියෙනවා කරුණා කරලා අනුකම්පා කරලා යටහත් පහත් ගියා සිටි තොණ ගෙතෙත් දෙන්නේ. ගෙතෙත් ගන්න එකට සතිය කියලා කියනවා. හිත හිතේ වදින එකට සතිය කියලා කියනවා. ඊයකට පట్టල වෙන එක පදිංචි වෙන එක ඉඳ ගන්න එකට කියනවා සතිපත්තහා ඒ නිසා අපි උත්සාහ කරන්නේ ආධුනික පිළිසතක් ලැබනකොට මේ සතිය හඳුනා දෙන්නයි. කොහේ රැකිය අදවවත් කොහේ නන්නත් ආවම කොහේ විචිත්තුනක් තමක් නැහැ හිත. ඒක ගැන නඩු කියන්න යන්න එපා. ඒකට හේතු වෙන බාහිර බාධක කරුණුත් එක්ක තරහ වෙන්නත් එපා. ඒ වෙනුවට අපි තරගයක් දෙමු. කය සැහැල්ලුවට කියලා. සමෙන් බකව කියලා. ලිහිච්ඡ ස්වරූපෙන් කියලා ඒකට ළඟට ගිහිල්ලා අහන්න කැමති නැද්ද කිදෙත් එන්න. එන්න දෙන පරස්පරන්ට ඔක්කොම දීලා තියෙනවා අනුග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඇවිල්ලා වාඩි වෙන්න කියලා යම් චිත්තක්ෂණයක මේ විදිහට හිතය කයයි නාම ධර්මයි රූප ධර්මයි එකලස් වුණා නම් එකතෙන් වුණා නම් ඒක හැබැයි වෙනසක් ඇති කරනවා තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ එතකොට හිතෙන්න පුළුවන් ඒක නිවනටයි කියලා නෑ නිවනටම නෙවෙයි. කය සුවපත් වෙන්න, කායික රෝග දුරුවන් වෙන්නත් මේ දේ වෙන්න ඕන. හිත සුවපත් වෙන්නත්, මානසික රෝග දුරුවන් වෙන්නත් මේ දේ වෙන්න ඕන. ඒක දිගේ යනකොට තමයි ඒ ලෝකෝත්තර සැපයක් ලැබෙන්නේ. නිසා මෙලෝ වශයෙන් හම්බෙන මේ කයේ සැහැල්ලුව, මෙලෝ වශයෙන් හම්බෙන මේ හිතේ සැහැල්ලුව ලබන්න බෞද්ධ වෙන්න ඕනේ නෑ. පිට කවුරුත් ඇවිල්ලා සාක්ෂි යෝජනා ඉදිරි කරන්න ඕනේ නෑ Tamanta උඩට ඒක කොච්චර වැදගත්ද කියනවනම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ පහසුව Tamanta වැටෙන්නේ නැත්නම් ඒකේ නා භාවනාවට අභෞවිය පුදුලක ඒ අනුගෙන් අහනවා මගේ භාවනාව වැඩෙනවද මට සතිය වැඩෙනවද කියලා අනුගෙන් අහනවා Tamante වැඩි ඒ මොකද මේ කය ඇතුලේ හිත පදිංචි වීම විවේක වීම විස්්‍රාම වීම ඊතර කියා වගේ දැන දැනිල්ලට තමයි සාකි. ඒ නිසා නිවන ඒ චිත්තක්ෂණයම පටන් ගන්නවා. ඒක දන්නේ නැත්නම් කවදාකවත් නිවන පැත්තට යන්නේ නැහැ. අතුරු පාරවල වල යන්නේ. නන්නකාර. ඒ නිසා ස්ත්‍රී පුරුෂ වෙනසක් නැහැ, බාල මාළු වැඩි කිසි වෙනසක් නැහැ, බෞද්ධ බෞද්ධ වෙනසක් නැහැ. ඕනම කෙනෙකුට එන්න බලන්න කියලා මෙතන කියන්නේ. මේ තරම්ම සරලයි. අන්නේ චිත්තක්ෂණයක් මේ උපයාව ආශ්‍රය කරන්න හදන්නේ ඊට පස්සේ ඒක තන වඩා ගන්න දිනු පවණු කරගන්න බහුලීගත කරන්නයි මේ භාවනා කමටහන ඕන වෙන්නේ. ඉතින් මේ මුල් කියාපිට ගන්න තු මොන කමටහන දුන්නා ඒක අවුලෙන් අවුලක් වෙනවා. ඒ නිසා ඕනෙම තැනක ආධුනිකෙක් වගේ ටික සපයා ගන්න කරු කරන්න. යම් කිසි කෙනෙකුට එහෙම කරු කරාට පස්සේ හිත කයත් එක්ක උරු වෙලා අරමුණේ මම දැන් මෙතන ඉන්නවා ඒ විතරක් නෙවෙයි මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ තමයි නොදැන ගත්තත් මුළු ලෝකෙම දන් දෙනවා මුළු ලෝකෙම පාවා දෙනවා කියන මේ චිත්තක්ෂණේ වර්ණනාගත්තට පස්සේ අතිවචනය තියාගත්තට පස්සේ සංගානාට පස්සේ නම්බු කරාට පස්සේ ඒ බවට සාක්ෂියක් තමයි ඇඟ ඇතුළට ආපු පිට ඇඟ ඇතුළේ වෙනදී බලන්න. මම පාවිච්චි කරන වෙන දේ කියන වචනේ කරන දේ නෙවෙයි. ඒ නිසා වෙන දේ බලන්න කරන දේ අත්විඳවන්න. හිතාමතා කරන සියල්ලම සීලේ කඩනවා. ඉබේ සිදුවෙන හැමදේම සීලේ වඩනවා. ඒ නිසා ක්‍රමයෙන් හිතාමතා කරන ක්‍රියාකාරකම් සියල්ලම ශික්ෂණය කරන්න. සිල්වන්ත කරන්න. හීල කරගන්න. සීතල කරගන්න. ඒකල පූර්ණ අවදිභාවයකින් පූර්ණ එලෙබසිටියකින් පූර්ණ අප්‍රමාදයෙන් වෙන දේ බලන්න. ඉතින් මෙතනදී සර්වඥාන අපිට පුංචි ඉඟියක් දෙනවා. පුංචි අත්ලක් පෙන්නනවා. මේ ඇතුලේ බලනකොට හුඟක් වෙලාට වෙන්නේ ඇතුලේ ක්‍රියාශක්තිය පමණයි කියලා. ඉස්ලාම් පෙන්නේ ආධුනිකයට වෙන්නේ ක්‍රියාශක්තිය. ක්‍රියාකාරකම්. චලන කම්පන ඉන්ජන ස්පන්දන මේ ඉන්ජන ස්පන්දන කම්පන චංචල ඇති කරන්නේ වායෝ ධාතුව කියන එකත් පොතේ දීලා තියෙන මූල ධර්මයක් ඒචා වායෝ ධාතුව තමයි මේ වගේ තැන්පත් වෙන හිතට ඉස්සරහටම ඇවිල්ලා පිළිගන්න අමුත්තම් පිළිගන්න සන්දහාන නිලධාරියක් දෙලේ මේ වායෝ ධාතුව තමයි ආනාපාන කියන්නේ වෙයි හැමම වෙන්න ඕනේ නෑ වෙන කෙනෙකුට බර බව දැනෙන්න පුළුවන් උණුසුම් බව දැනෙන්න පුළුවන් වැගිරෙන බව දැනෙන්න පුළුවන් අවසර්වචනanse අත්තලක් වශයෙන් පෙන්නනවා ආයෝ ධාතුවේ එන්න ඉඩ තිබේ. අන්නේම එන එකට හිතේ දෙනා මිසක් ආයාසෙන් උස්ම ගන්න යන්න එපා. ස්වභාවයෙන් පැටන උස්ම ගන්නවා නම් ඒක ලොකු සාක්ෂියක්. හිත ගෙත ගෙවැදිලා. හිත gedara තැම්පත් වෙලා. ඊට පස්සේ උස්මට කරන සම්පූර්ණ අනුග්‍රහය සම්පූර්ණ ආදර සැලකුම් තමයි මේ ගෙටකෙවද්ද ගත්ත හිත සතිය සතිපත්තහානියට පටල කර ගන්න ගන්න උත්සාහය. ඒක කාටවත් බාධා කරදර නැතුව සිද්ධ වෙන්නේ නැහැ. ශබ්ද නිසා ටික ටික බාධා වී. කයි වේදනා නිසා ටික ටික බාධා වී. එහෙම නැත්නම් ඉතිවිලි නිසා ඒකට කමන්නේ. ඒ කට්ටිය අපි කිව්වට නෑ වෙච්ච ඉන්නේ. නමුත් ඒක ඇවිල්ලා ගිය ගමන් ආයෙ සරයක් කායක හිත ගන්න හිතට සාතර වෙන්න හිත ගෙට ගෙවදිච්ච ගමන් පුළුවන් තරම් ඉක්මනට බලන්න එයා ආනාපානියත් එක්ක සංධානය කරගන්න ආනාපානිය අනුපස්සේ ඉනින ආස්වාසයක් ඉනින ආස්වාසයක් පාසා අත නෑර දිගට පැවැත්වීමේ ඒ සූර භාවය ඇති කරගත්තාම සම්යක් කොට වෙච්ච එකන කඹේ ඇවිදින්නා වාගේ කෝච්චි පිළ කොට ගිය කෙනා වැටෙන්නේ නැතුව කෝච්චි පිළ යනවා වගේ ඒ දණ්ඩක යන කෙනා තනියේ දණ්ඩ යනවා වගේ නොවැටි සුෂ්මරණ කීයක් යන්න පුළුවන් කියන එක සත්‍යපත්තානේ මෙන්න. දවසින් දවස දවසින් දවස ඒක වැඩෙනවා නම් ඒක තමයි අපි ගෙදර කියන ගෙදර වැඩි. ඉනිලා එකක් කරන්න ඕනේ. මේක පන්ති කාමරේ කරන ටික විතරයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා බාධා වලට කරවන්න කරවන්න යන්න එපා. ඒ වෙනුවට හිත ඉවැට්ටින්ට gedettiන්ට නිවෙස්ණය කරන්න ඔන්න ඕනකම් පහසුකම් ටික දෙන්න ඒකට ඥාන කියන්නේ. බාධා වලට උරෝණ ගොරෝණ එක ඥාන නෙවෙයි. ඔකුප්පණ ගැට. ඒවත් එනවා කරන්න දෙයක් නැහැ. නමුත් අපේ ඥාණය යොදවන්න ඕන පුළුවන් තරම් හිතට ඊතර එන්න පහසුකම් ටික චිත්තනාසු සූපිත විතර සකස් කරලා හිතට ඇවිල්ලා වාඩි වෙන්න සතිපට්ඨානය කරන කර්මස්ථානය කියලා කියන්නේ වැඩ පොළ දෙනවා දාසක්. ඉතින් වැඩ පොළවේ ආනපාන කරනකොට නාසිකාග්‍රය තමයි. එතනින් හුස්ම ගරි හුඟාගෙන පුරවාගෙන යන තේරෙන්නේ. ඉතින් ඒකම ජීවිතුත් නැහැ. කොතනක හෝ ආස්වාසේ ප්‍රස්වාසේ වැටෙනවා ප්‍රශ්නයක් නැහැ. ආස්වාද ප්‍රස්වාසේ විනෝට උදරී පිම්බීම හැකිලිම වැටෙනවා ඒත් ප්‍රශ්නයක් නැහැ හිත කිතා. ඒක වෙනකොට වෙන යමක් ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටෙනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ හිත කිතා. ඒ නිසා අපි ප්‍රධාන ප්‍රයත්නය තමයි මේ පැය තුල හිතාන්දුරට හිතට, හිතට නිවෙස්න ඉදියව කය රූප ධර්ම අඳුන්වා දෙන එක මෙච්චරයි මම මූලික උපදේශ වශයෙන් සඳහන් කරන්න කැමති වෙන්නේ මේ අනුව නිස්සබ්ද වෙනවා බලාපොරොත්තු වෙන ශීල දෙනාට මේ ලැබිච්ච වටිනා ප්‍රස්තාව ඒකී තාක්ෂුරට වර්තමාන මොහොත වායු පොට්ටබ ධාතුව රූප ධර්මයේ ඉන්නේ ඉරියව්ව, කය ආශ්‍රකම් ලැබේවා කියලා පෙරවන් සරණයි. සාදු සාදු සාදු හොඳයි අපි විනාඩි 5ක් විතර ගනිමු විනාශයෙන් පොඩ්ඩක් හරි පරිගහින්ද ධර්ම දේශනාවට සූදානම් වෙන්න කලින්